සතියේ පස්වන දිනය අද සිකුරාදා දවස සිකුරාදා දවස ඔබ වෙනුවෙන් අපි ගෙන එන්නේ ප්‍රතිවේක්ෂා සමාජ කතිකාවත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා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 සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං වැඩමවදාල මහා සංඝරත්නයන් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිත නිරවුල් කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සූපපත් කරගන්න ඕනේ. ඒ වගේම අපිට උරුම වෙලා තියෙන මේ උතුම් බුද්ධ ශාසනය තමන්ගේ ජීවිතයට යම් දෙයක් එකතු වුණා නම් ඒක අන් අය කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් අන් අයට ඒ කරුණ ඒක රාශී කරගන්න ලබා දෙන්න නිබඳව අපි උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම තමයි අපේ රට කියලා කියන්නේ බෞද්ධ රටක්. අපි දන්නවා බොහෝම වාසනාවන්ත තත්යකට අපිපත් වෙමින් ඉන්නවා. ඒ තමයි මේ වෙනකොට ත්‍රිපිටකයේ ජාතික උරුමයක් බවට පත් වෙලා තියෙනවා. ඒ ජාතික උරුමය රකින්න නම් මොකද කරන්න ඕනේ? ත්‍රිපිටකය රකින්න නම් මේ පොත්පත් ටික වෙනස් වෙන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරලා ඉබ්බෝ දාලා නේද තිබ්බහම ඇත්තටම ත්‍රිපිටකයේ ජාතිකුරුමයක් ඒ ජාතිකුරුමය අපිට රැකගන්න පුළුවන්. ඒක තරම්ම අමාරු නෑ. හැබැයි වෙන කෙනෙකුට විකෘති කරලා ඒක නිපදවන්න දෙන්න දෙයක් නෑ. ඒවා නීති විරෝධී වෙනවා. එතකොට තනිකරම ඒවට නීතිමය වශයෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන ජාතිකුරුමයකට අත තියන්න බෑ. ඉතින් ජාතිකුරුමයක් බවට ත්‍රිපිටකයේ පත්වීම බොහෝම වටිනවා. එතකොට ඒක ආරක්ෂා කරගන්න ඇත්තටම රාජ්‍ය අනුග්‍රහයෙන් ජාතියේ උරුමයක් විදිහට ඒක ආරක්ෂා කරගන්න පුළුවන්. ඒකෙන් නිවන් දකින්න පුළුවන්ද? ඒකෙන් සමාජයක් හදන්න පුළුවන්ද? ත්‍රිපිටකයේ ජාතික උරුමයක් වුණාම ඒ ඒ ඒ ජාතිය ඒ ත්‍රිපිටකයේ ජාතික උරුමයක් වෙච්ච පමණින් හැදෙනවද? නැහැ. එහෙනම් අර පැත්ත ඉතාම වටින දෙයක්. ඒ පැත්ත මොකද නැත්නම් ඒ ටිකත් අපිට නැතුව යන හින්දා. නමුත් ඉන් එහාට ගිය කාරණාව ගැන අපි හොඳට හිතන්න ඕනේ. ජාතික උරුමයක් වෙන්න ඕන ධර්මයයි. ත්‍රිපිටකයේ තියෙන ධර්මය. ඒ ධර්මය අපි උරුම කරගන්න ඕනේ. එතකොට ඒ ධර්මය අපි උරුම කරගන්න ඕනේ જાතියක් වශයෙන් අපි ඒ ධර්මයේ පිළිපදින පිරිසක් බවට පත් වෙන්න ඕනේ. ත්‍රිපිටක ධර්මයේ තියෙන ධර්ම කරුණු අපේ මනසෙන් නැగిලා එන විදිහට අපේ මනසවල් සකස් වෙන්න ඕනේ. හරිද? අන්න එතකොට තමයි අපේ ජාතියට ධර්මය උරුම වුණා කියන්නේ. පුද්ගලයෙකුට ධර්මය උරුම වෙන්න නම් ධර්මය දායාද වෙන්න නම් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ධර්මදායාද සූත්‍රයේදී ඇත්තටම ආමිෂයවත් දායාද කරගන්න එපා ධර්මයේ දායාද කරගන්න අනිත් එක එක තැනකට ඒක සඳහන් වෙනවා ප්‍රථම ධ්‍යාන මට්ටමටපත් වීම එනම් ලැජ්ජා බයෙන් යුක්ත වීම මේ වගේ කාරණා කිහිපයක් තියෙනවා මේ සූත්‍ර ධර්මවල ලැජ්ජා බයෙන් යුක්ත වීම කියන්නේ ධර්මයේ දායාද කරගත්ත කෙනෙක් කියලා. ඒ වගේ දැන් මේ ඉන්ද්‍රිය භාවනාවයි අපි මේ සතිය සාකච්ඡා කරමින් ඉන්නේ. මේක අපි දායාද කරගෙනද කියලා බලන්න ඕනේ බලලා මේක කොහොමද අපි සමාජයගත කරගන්නේ අපේ ජාතිය තුල අපේ රට තුල මේවා ක්‍රියාත්මක වෙන දවසක් එන්න ඕනේ. වැඩි දෙනෙක් මේවා ක්‍රියාත්මක කරන දවසක් එන්න ඕන නෑ කියලාම කියන්න බෑ. හරිද මම කියන්නම් එක එක කාරණාවක් මතක් කරන්න මේ ලෝකයේ මම ඊයේ පෙරේදත් මතක් කරා මේ ලෝකයේ මිනිස්සු බොහෝ සත්තු මරනවා බොහෝ හොරකම් කරනවා නමුත් අපේ බෞද්ධත්ව සිල් සමාදන් වෙන්න යාරස්ථානට ගියාම සක්මන් භාවනාව කරනවා නම් ඒ සක්මන් භාවනාව කෙරෙන වෙලාවේදී විතරක් නෙවෙයි හුඟක් බෞද්ධ අය පොළවේ ඉන්න පුංචි කුරා කුඹියකටවත් හානියක් නොවි ජීවත් වෙන්න උත්සාහ කරන බොහෝ දෙනෙක් ඉන්නවද නැද්ද? නේද? කුඹියක්වත් මරන්නේ මම මේ කියන්නේ. හ්ම් මම දන්න එක දරුවෙක් එක දවසක් බලනකොට ඔය ඒ දවස්වල වික්ටෝරියා වතුර ගලන වතුර පුරවපු මුල් කාලේ ඒ වගේ ගස් උඩට තියනවා දැන්. එතකොට මේ ඒ වතුර අඩු වෙලා ආයසරයක් පිරෙනකොට වතුර අඩු කාලෙට මේ හැටි කුඹි හැදෙනවා. හැදිලා දැන් වතුර පිරෙන කාලේ එනකොට මොකද වෙන්නේ? ඒ කට්ටියට යන්න තැනක් නැතුව අර ගස් පිටේ උඩ රුඩට ඇවිල්ලා දැන් ගහක උඩ අතු වල විතරයි කුඹි ඉන්නේ පොකුරු කළු පාට කුඹි පොකුරු පොකුරු ඉන්නවා. අර තව ටික වෙලාවක් ගියාම මේ ගහෙන් උඩට වතුර මට්ටම නගිනවා. ඉතින් ඒක මම දන්න දරුවෙක් මේ පීනලා අතක් උස්සගෙන අරගෙන එනවා මොනවා අරගෙන එනවද දන්නේ නැහැ. එයා පීනගෙන ගිහින් අරගෙන එනවා. ඉතින් මම බලනවා මේ අතු අරන් එන්නේ මොකද කියලා. පීනගෙන එතෙන්ට පීනගෙන යනවා ආපහු ඒ අත් අරන් එනවා ආය එනවා ආය යනවා මම මම බලුවා මොකද මේ? බලනකොට මොනවද මේ ගේන්නේ? ඒක තුළ ඉන්න කූඹි අරන් එනවා කියලා. ගෙනල්ලා ගොඩට දානවා. මම කියන්නේ ඇයි අපි පසුගාමී මානසිකත්වයකට යන්නේ? හරි කොච්චර අවිහිංසාවක් අපේ ජාතියේ මිනිස්සු තුළ තියෙනවද කියලා අපිට මේ වගේ උදාහරණ ඕන තරම් හොයාගන්න තියෙනවා. gedetena සතාව විසගෝර සතාව අල්ලලා පරිස්සමෙන් යුදෙන්න තියෙන්න ඈතට ගිහින් දාන ස්වභාවයක් තියෙන අය ඕනෑතරම් ඕනෑතරම් ඉන්නවා අපේ. එහෙනම් අන්‍ය જાතීන්ට වැඩිය ලෝකයේ ඉන්න අපේ ජාතිය තුළ මේ එක එක දෙන්නෙක්ගේ අකටයුතුකම් තියෙන්න පුළුවන්. වැඩි දෙනෙක්ගේ එවැනි කරුණාව, මෛත්‍රිය, මුදිතාවෙන් යුක්ත අය ඕනෑතරම් අපේ රට තුළ ඉන්නවා. එහෙනම් අපි මම හැමදාම මතක් කරන්නේ අන්නේ පිරිස් ඒක රාශී වෙලා තමන්ගේ මේ තියෙන ශක්තිය තව වර්ධනය කරගන්න ඕන. අපිට යුද්ධයක් තියෙනවා කරන්න. යුද්ධයක් තියෙනවා කියන්නේ මොකද්ද? යුද්ධයක් කියන්නේ සතුරා නසන්න තියෙනවා. නේද? එතකොට සතුරා නසන්න ආයුධ ඕනේ. හ්ම්. එහෙනම් අපි බෞද්ධයා කරන යුද්ධය කුමන සතුරාද? කෙලෙස් සතුරා නැසීමේ යුද්ධය. එතකොට ඒක සමස්තයක් වශයෙන් කෙනෙක් තුල පුද්ගල වශයෙන් කෙලෙස් අඩු කරගන්නකොට ඒ කෙලෙස් දුරු කරගන්නකොට ඒ නිවසේ අයගේම කෙලෙස් අඩු වෙනවා. එක්කෙනෙක් ප්‍රබල වෙනකොට අපේ පින්නත් නේ එක්කෙනෙක් ප්‍රබලව මේ කටයුත්ත කරනකොට අනිත් අයට ඒක බෝ වෙන ගතියක් තියෙනවා දැකලා තියෙනවා. නරක බෝ වෙනවා වගේම හොඳ බෝ වෙනවා. ඒ කියන්නේ දැකීම මාත්‍රය පවා කෙනෙක් යහපත් විදියට හැසිරෙනවා දකින මාත්‍රේ පවා තවත් කෙනෙකුට යහපත් වෙන්න හේතු වෙන බලන්න කරුණාවන්තවම කතා කරන කරුණාවන්තවම වැඩ කරන ඊතා කරුණාවෙන් කටයුතු කරන සමහර අයගේ චරිත භාවිතය ඒ ළඟ ඉන්න ආසන්න ඉන්න අයව පොළඹවනවා ධර්ම අවබෝධ කරගන්න. එහෙනම් හොඳම ධර්ම ප්‍රචාරය කරන්නා විය යුත්තේ කවුද? ප්‍රතිපත්ති ගරුකව කටයුතු කරන කෙනා. ශාසනයට ලොක්කම දායාදය ලැබෙන්නේ යාගෙන්. තමන්ගේ ප්‍රතිපත්තිකරක ප්‍රතිපත්තිය ආරක්ෂා කරගෙන කටයුතු කරන කෙනාට ওই ප්‍රතිපත්තිය ආරක්ෂා කරනවා කියන එක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ ප්‍රතිපත්තිය ආරක්ෂා කරන කෙනාට ලොකු පෞෂ්‍යයක් ඇති වෙනවා. මේක හැමෝටම කරන්න බෑ හැමෝම පල්හැර ගහගෙන යන අය. ඒ ගහගෙන යන අය අතරේ කවුරු කෙනෙක් දැඩි වීරයක් අරගෙන තමන්ගේ ප්‍රතිපත්තිය ආරක්ෂා කරොත් අර ඒ කියන්නේ දැන් බලන්නකෝ ගහගෙන යන අය ගඟේ ගහගෙන අය ඉන්නකොට එක්කෙනෙක් උඩට පීනනවා නම් අර ගහගෙන යාට යන අයට මොකද හිතෙන්නේ? අර යනා හරිම ශක්තිමත් කෙනෙක් යාට උඩට පීනන්න පුළුවන් කියලා. ඒ වගේ පහළට ගලාගෙන යන කෙලෙස් සහිත සිතුවිලි නේද? අපේ මේ ලෝකයේ ඉන්න මිනිස්සුන්ගේ කෙලෙස් සහිත සිතුවිලි තියෙන අය හරියට පල්ලෙහාට ගලාගෙන යන අය වගේ. මං ඒ අතර වාරේ වෙනස් කෙනෙක් වෙන්න ඕනද නැද්ද? මං අනිත්‍යයට වැඩිය වෙනස් කෙනෙක් වෙන්න ඕනේ. මං අනිත්‍යයට වැඩිය නිකලස් කෙනෙක් වෙන්න ඕනේ. හරි? මං හැමදාම මේ එකම දේ කර කර ඉන්න කෙනෙක් වෙන්න බෑ. ඇයි හැමදාම කනට පාරක් ගහනවා මම. හුඟක් දවස්වලට. දැන් කාලෙකින් බැරි වුණා මේ දවස් ටිකේ. හරි. ඒකනේ දැන් ඔන්න කනේ පහරට ලෑස්ති වෙන්න ඕනේ. ඇයි අපි මේක කරන්නේ කියලා දැනගන්න. අපි සතුට හොයාගෙන යන මිනිස්සු. හැම වෙලේම සතුට හොයාගෙන යන මිනිස්සු මේ සතුට ලබා ගන්න අපේ මනස අපිට දෙන උපක්‍රම තමයි ප්‍රිය රූප, ප්‍රිය ශබ්ද, ප්‍රිය ගන්ධ, ප්‍රිය රස, ප්‍රිය පහස සහ ආදරය ආදී ධර්ම. අපේ මනස අපිට කියනවා මම මේ කෙටියෙන් කියන්නේ මීට කලින් ඔයවා කියලා දෙන්න නමුත් මේ මතක් කිරීමක් කරන්නේ මතක් කළ යුතුම හින්දා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන ඒවා හමුවේ අපේ හිත සතුට උපදවන බව අපේ මනස දන්නවද නැද්ද? ඒකින්ද අපේ මනස අපිට පොළඹවනවද නැද්ද මේකෙන් සතුටු වෙන්න මේකෙන් සතුටු වෙන්න ප්‍රිය රූප දකින්න ප්‍රිය ශබ්ද අහන්න ගන්ධ රස ස්පර්ශ ලබන්න ලබන්න ආදරය ආදී දේවල් ඒක ජීවිතයට එකතු කරගෙන සතුටු වෙන්න සතුටු වෙන්න කියලා අපේ මනස අපිට කියනවා නේද එතකොට අපේ ගෙදර ඉන්න චුටි බලපැටියෙක් එයාට තියෙන මනසක් ඒ ඉපදිච්ච ඒ බලු පැටියාට පුංචි කාලෙම එයත් සතුට හොයාගෙන යන කෙනෙක් අපි වගේම හැම වෙලේම සතුටෙන් ඉන්න බලන කෙනෙක්. එයාගේ මනස එයාට මොනවද කරන්න කියන්නේ? සතුට වෙන්න. සතුට වෙන්න එයාට මොනවද කරන්න කියන්නේ? ඒත් ඒ විදිහමයි ප්‍රිය රූප, කෑම විතරන්නේ ප්‍රිය රූප, ප්‍රිය ශබ්ද, ප්‍රිය ගන්ධ, ප්‍රිය රස, ප්‍රිය ස්පර්ශ සහ ආදරය වගේ දේවල්ටත් එයා කැමති ආදරය කරනවා නම් කවුරු හරි එයා පිටිපස්සෙන් දුවනවා. එහෙනම් එහෙනම් මොකද දෙගොල්ලම <laughs> නේද එයාලයි අපි එක වගේ එකම දෙයකින් සතුටු වෙන පිරිසක් බවට පත් වෙලා නම් මේ ලෝකේ ඉපදිලා නේද ඒකට ඇඳුම් කියන ඒවා භාෂාවල් කියන ඒවා ඔක්කොම සම්මත නේද ඒකට මේ සම්මතයට වැඩි වටිනාකමක් නැහැ අන්තිමට අපි කරගෙන තියෙන දෙගොල්ලම එකක් නම් නේද එහෙනම් අන්තිමට තේරුමක් නැති වැඩක් වෙලා වගේ මේ ජීවිතේ. ඉන්න එහා ගිය සතුටක් උපදවා ගන්නට නම් නේද? අපි හැමදාම කියන්නේ ඔන්න ඔය වගේ තැන් අරගෙන අපි කල්පනා කරන්න නිබඳව මම ඊට වැඩිය උසස් මනසක් තියෙන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. අර සතාට තියෙන මනස්කාරය වගේ මනසිකාරයක එයාට වගේ නෙවෙයි එයාට කරන්න බැරි ගොඩාක් දේවල් මට කරන්න පුළුවන්. එහෙනම් මම ඊට වැඩි එහා ගිය යම්කිසි වැඩපිළිවෙලකට යා යුතු තියෙනවා. ඒක කියන්නේ නිකලස් වීමෙන් ඇතිවන්නා වූ සතුට. සීලය රැකීමෙන්, සමාධිය වැඩිවීමෙන්, ප්‍රඥාව දියුණු කර ගැනීමෙන් අපිට ලබන්න පුළුවන් සතුට කවදාක්වත් භාවනාවකින් ලබන්න පුළුවන් සතුට සුණකයාට බෑ. හ්ම්. අතහැරීමෙන් ලබන්න පුළුවන් සතුට එයාට බෑ. සිල් රැකීමෙන් ලබන්න පුළුවන් සතුට එයාට බෑ. ඒ වයින් ලබන සතුට අර පංචකාම සම්පත්තියෙන් ලබන සතුටට වැඩිය ඉතා විශාල ප්‍රමාණයක් අධික ප්‍රමාණයක් වැඩි. එහෙනම් මගේ ජීවිතය අන්නේ පැත්තට හැරෙන්න ඕනේ. ඉතින් මේක දැනගෙන අපි තනියෙන් මොකද කරන්න ඕනේ? පින්වත්නි නිදහසේ හිටිය මට පීඩාකාරී තත්ත්වයන් ඇති වුණේ මොකද? උපදිනකොට මට උපදින ළමයාට අපි දන්නවා තමන්ගේ අම්මා නැති වුණත් ප්‍රශ්නයක් නැහැ කිරි ටික විතරයි ඕනේ. බඩ පිරෙන්නයි ඕනේ. සීතු උෂ්ණයෙන් අයින් වෙන්නයි ඕනේ. නේද? ඒ ටික කෙරෙනවා නම් අවශ්‍ය වෙලාවට බඩ පිරෙනවා නම් ඇඳුමකින් වහලා තියෙනවා නම් ගෙයක් ඇතුලේ තියලා තියෙනවා නම් මෙයාට මේ අම්මා නැහැ කියලා ප්‍රශ්නයක් නෑ තාත්තා නැහැ කියලා ප්‍රශ්නයක් නෑ. කොහොමද එයාට ඒ ජීවිතේ ගොඩ නැගෙන්නේ? දැන් ඒ කියන්නේ උපදිනකොට මට මොකුත් නැති වුණාට ප්‍රශ්නයක් නෑ මගේ හිතේ. දැන් කොහොමද දන්නේ? දැන් කොච්චර දේවල් වුණද? නේද? දරුවෝ දකින්න ඕනේ, දෙමාපියෝ දකින්න ඕනේ, හදපු ගේ ගේ නැතුව ඉන්න බෑ. නැතුව බැරි දේවල් ගොඩ එකතු වෙලා. එකතු වෙලා. කලින් තිබ්බ ප්‍රශ්න නැති කලින් තිබ්බේ නැති ප්‍රශ්න ගොඩක් තියෙනවා. එන්න එන්න එන්න එන්න නැතුව බැරි දේවල් අඩු වෙනවද වැඩි වෙනවද දන්නේ නැහැ. වයසට යන්න යන්න නේද දරුවෝ මදි වෙන දැන් මුණු පුරොත් නැතුව බැරුව ගිහිල්ලා. දැන් අහවල් අහවල් දේවල් නැතුව බැරුව ගිහිල්ලා. එතකොට මේ දේවල් එහෙනම් එන්න එන්න එන්න මේ සංහාපොදිය ගොඩ ගැහෙන ගතියක් තියෙන්නේ. එහෙනම් අපේ මේ තණ්හාව කියන එක තණ්හාවට අදාළ වස්තු දැකීමෙන් ලබන සතුටක් නැතුවා නෙවෙයි තියෙනවා තමයි සතුටක්. නමුත් ඒ ඒ වස්තුන්, ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වගේ දේවල් ඒ සතුට ලබන්න නම් ඒ වෙලාවෙම එතන තියෙන්න ඕනද නැද්ද? පොඩ්ඩක් එහෙම නැති වෙනකොට මොකද වෙන්නේ? පේන්න ඉන්න වෙලාවේ බොහොම සතුටයි පොඩ්ඩක් හරි නැති වෙනකොට ආය දුකෙන් ඉන්නේ. එහෙනම් මාත්‍රීය සතුටක් ලබා දෙන දීර්ඝ දුකක් ලබා දෙන දේවල් තමයි මේ පංචකාම සම්පත්තිය කියලා කියන්නේ. එතකොට මේ දේවල් වලින් අත මිදලා එක දිගට ලබන්නා වූ සතුටක් අපි හොයාගන්නම හොයාගන්නම වෙනවා. ඒ සඳහා අපිට තියෙන වැඩපිළිවෙල තියෙනවා. ඒ සඳහා තියෙන වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වැඩපිළිවෙල තමයි මේ සීලය ආරක්ෂා කිරීමේ ඉඳන් දිගින් දිගට තියෙන්නේ. එතකොට ඒ වැඩපිළිවෙලට යායුත් ඒ වැඩපිළිවෙල සිද්ධ කරන එක ගැන අපි බොහෝ කතා කරා. නමුත් මේ තණ්හාව හැදිච්ච විදිහ කොහොමද මේක උනේ කියලා බලන්න මේ දරා ගන්න බැරි තරම් කිනි ගන්න ගතියට නැතුව බැරි ගතියට ආවේ ඇහැට දැක්ක රූප පිළිබඳව බලන්න අපි මෙහෙම මෙහෙම කියමු මේක ඍජුවම කතා කරමු. මොකද වෙන්නේ කියලා බලන්න තරුණ ළමයෙක් ඉන්නවා. හරි? මේ තරුණ ළමයාට අම්මවත් තාත්තවත් කියලා දෙන්නේ නැහැ. අපි හිතමු පිරිමි ළමයෙක් කියලා. යම් රූපයක් දැකලා යම් ස්ත්‍රී රූපයක් දැකලා සතුටු වෙන්න හිතේ සතුට උපදවා ගන්නට කියලා කවුරුවක්වත් කියලා දෙනවද? නැහැ. කවුරුවක්වත් ඒක කරනවද? නැහැ. ජීවිතේ පළවෙනි වතාවට ස්ත්‍රී රූපයක් දැකලා සතුටක් ඇති වෙන ඇති වෙන්නේ කොහොමද? එයාට කවුරුත් කියලා දෙලත් නැහැ. ඇයි දන්නේ එහෙම වෙන්නේ? සංසාරගතව තියෙන අවිද්‍යාව හින්දා කරපු වෙලා තියෙන පුරුදු හින්දා සමහර දේවල් හැමෝම සතුට උපදිනවා. හරි? එහෙනම් ඒක සසර දෝෂයක්. සසර දෝෂයක් හින්දා මොකද වෙන්නේ? පුරුෂයෙකුට නම් ජීවිතේ පළවෙනි වතාවට ස්ත්‍රියක් කෙරෙහි සතුට උපදින දවසක් එනවා. අන්නේ සතුට ඉපදුනාට පස්සේ ඒ සතුට ඉපදෙනවනේ ඉතින් දැක්කම සතුට ඉපදෙනවනේ මං කරපු දෙයක්ුත් නෙවෙයි වෙන කෙනෙක් කරපු දෙයක්ුත් නෙවෙයි සතුට ඉපදුනාට පස්සේ මොකද කරන්නේ ඒ සතුට ලබා ගන්නවා ඊට පස්සේ දැන් මෙහෙම පේන්න හිටියා මෙහෙම බලපු ගමන් සතුට නෑ නැති හින්දා මොකද කරන්නේ ආය බලනවා ආය මෙහෙම බලපුවම නෑ ආය බලනවා එහෙනම් දැන් මොකද වෙන්නේ සතුට වෙවි සතුට වෙවි අර මනාපයක් ඉපදිච්ච මනාපය නේද ඒ ඒ ඉපදිච්ච මනාපය දිහා අවධානය යොමු නොකර ඒ සතුට මොකක්ද කියන එක ගැන කිසිම දෙයක් දන්නේ නැතුව වැඩේම මොකද කරන්නේ? ඒ දිහාම ඒ දිහාම ඒ දිහාම බලලා නැවත නැවත නැවත නැවත නැවත නැවත සතුටන. එහි ප්‍රතිඵලයක් විදිහට දැන් මොකද වෙන්නේ? එහෙම 10 15 සතාව බලලා ගෙදරාව කියන්නකො. දැන් මොකද වෙන්නේ? පොඩ්ඩක් දොර ඇරලා දීලා ඇවිල්ලා තින්නේ. නේද? වසා තිබ්බ දොරටු විවර කරන ලදී. නේද? හරිද? ඒ කියන්නේ දොර ඇරලා දීලා ඇවිල්ලා තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? දැන් එයාට මේක ඇතුළට රිංගා ගන්න ඉඩ දීලා රිංගා ගන්න ඉඩ දීලා තියෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? නැවත නැවත නැවත නැවත නැවත නැවත ලද හැම ඇසිල්ලකම මේ රූපය දැකීමේ අවශ්‍යතාවය තියෙනවා. දැන් වෙනදා වගේ අර මේ සතුටකින් නෙවෙයි ඉන්නේ. පේන්න නැත්තම් සතුටකින් නෙවෙයි ඉන්නේ. දැන් ගිනි ගන්න ගතිය තියෙනවා. එන්නෙන් එන්නෙන් එන්නෙන් මේක වැඩි වෙනවද නැද්ද? වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න බොහෝ දුක් විඳින්න සිද්ධ වෙනවා. එහෙනම් ඇහැ කන නාසය දිව ශරීරය කියන්නේ දුක් උපදවන දොරටු වගේ. නේද? අපිට දුක් උපදවන දේවල් ඇතුළට රිංගවපු දොරටු වගේ. එහෙනම් මේවා ඉවත් ඉවත් වෙන තුරු මේවා ඉවත් කරන තුරු අපිට නිදහසක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් මේවා අයින් කරගන්න ඕනේ. හරිද? දැන් බලන්න මම මෙහෙම කියන්නම්. සමහර කාලවල අපි ගොඩාක් සමීපව ඉන්න අය සමහර කාලවලදී අපෙන් ගොඩාක් ඈත් වෙලා. නේද? අන්නේ ඈත් වෙලා ඉන්න කාලෙද මම සනසීමෙන් ඉන්නේ, ළඟින් ඉන්න කාලෙද මම සනසීමෙන් ඉන්නේ. නේද? ඒකට උත්තරයක් දෙන්න අපි බයයි. හිතෙන්නේ හිතෙන් ළඟින් ඉන්න කාලේ සනසීමෙන් ඉන්නවා කියලා නෑ. ළඟින් ඉන්න කාලේ බොහොම බොහොම පීඩන සහිත, දුක් සහිත නේද මාත්‍රිය සතුටක් ඒ ඒ මාත්‍රිය සතුට නැති වෙන එක තමයි අර ඈත් වුනහම වෙන්නේ නමුත් ඈත් වෙනවා කියලා කියන්නේ ශරීරයෙන් ඈත් වෙන එක නෙවෙයි මම කිව්වේ සිතෙන් අයින් වුණා නම් සිතෙන් අයින් වුණා නම් එයා හිටියත් කමක් නැහැ නරත් කමක් නැහැ කෑවත් කමක් නැහැ නොකෑවත් කමක් නැහැ මලත් කමක් නැහැ නොමලත් කමක් නැහැ ඉතින් මං නිදහසේ ඉන්නවා නේද එහෙනම් මේ කොහොමත් නැරෙන්න යන දේවල් වගේක් අල්ලගෙන මේ ඔක්කොම සිද්ධ වෙන්නේ ඇහැ කන නාසය දිව ශරීරය කියන ඒවා අපි පාලනය කරේ මනස කියනවා පාලනය කරලා ඒවා ඇතුළට යමකට රිංගන්න දෙන්නේ නැතුව වැටක් දැන්නේ නැති හින්දා. හරිද? එහෙනම් දැන් මොකද කරන්න තියෙන්නේ? වැට බඳින ක්‍රමය තමයි ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ අපූර්වට තියෙන්නේ. හරි? දැන් මේ වගේ தත්වයන් වඩා වර්ධනය වෙන්න නොදී වර්ධනය වෙච්ච தත්වයන් අයින්කරනද අලුතෙන් වර්ධනය නොවෙන්න යම් කිසි ක්‍රමවේදයක් බලන්න අපි යම් දෙයක් ගැන මේක හොඳට තේරුම් ගන්න මම මේ කියලා දෙන කාරණාව අර ඉස්සෙල් උදාහරණයට යමු යම් කෙනෙක් පිළිබඳව දකින්නේ හුඟක් දකින්නේ නමුත් එයාගෙන මෙනෙහි කිරීම ගොඩක් කරන කැමැත්තේ හරි මෙනෙහි කරන වාරයක් වාරයක් වාරයක් ගානේ ඒ ගැන තියෙන කැමැත්ත වැඩි වෙනවද නැද්ද අනිවාර්යෙන් වැඩි වෙනවා මෙනෙහි නොකර හිටියොත් කාලය ඒ කැමැත්ත ටික ටික ටික ටික අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා යනවා නේද මෙනෙහි නොකර හිටියොත් අඩු වෙලා අඩු වෙලා යනවා එහෙනම් මේ බලන්න ඇහැට රූපයක් දැකලා මනාපයක් ඇති වෙනකොට තමන්ගේ මනසේ ඒක ඕලාරිකයි පටිච්චසම්පන්නයි සංකතයි කියලා අපි සාකච්ඡා කරපු කරුණු පෙරේද දවසේ එහෙම එහෙම මෙනෙහි කරලා ඕලාරිකයි පරිසම්පන්නයි සංකතයි කියලා කියන හැඟීමෙන් යුක්තව ඇහැට රූපයක් දැකලා මනාපයක් ඇති වුණාම මේ මනාපයට ඉඩ දෙන්නේ නැහැ. අමනාපයක් ඇති වුණාම මේ අමනාපයට ඉඩ දෙන්නේ නැතුව ඒක තියාගෙන ඉඳි දැන් මෙයා කිව්වා. ඒක ඇතුල් කර ගැනීමෙන් මට මහා හානි වෙනවා. ඒක නැතිවීමෙන් දැන් මනාපය අමනාපය ඇති වුණා. ඒක නැතිවීමෙන්මයි සැනසීම තියෙන්නේ කියලා අන්න ඒක නැති කර ගැනීම සඳහා අවශ්‍ය කරන ඒ ශාන්ත ස්වභාවය පිළිබඳ මානසිකාරයක් ඇති කර ගැනීම මේ කාටියට මොකක් වුණා වගේද මම පෙරේද මතක් කරේ මේක තුවාලයක් වුණා වගේ. තුවාලයක් වෙච්ච වෙලාවෙ ඉඳන් මට තියෙන්නේ හොඳ කර ගැනීම සඳහා උවමනාව. ඒ හොඳ කර ගත්තට පස්සේ තියෙන ශාන්ත ස්වභාවය ගැන අවශ්‍යතාවය. අන්න එහෙම එකක් අපේ මානසිකාරය තුළ තියෙන්න ඕනේ. එතකොට ඇතුළේ වෙච්ච දේවල් ඊළඟට ඒ තමයි චක්කුවෙන් රූපයක් ඇතුල් වෙනකොටම චක්කු විඥානය හේතුවෙන් මේක යම්කිසි රූපයක් මට මනාපයක් ඇති වෙනකොට මම ඒක අයින් කරගන්නවා. ඒ වගේම බලන්න මනසේ මේ වෙනකොට උපාදානයේ වෙලා තියෙන දේවල් පිළිබඳව මම ඇහැ කනාසය දිව ශරීරය කියන එකෙන් අලුතෙන් යමක් ගන්නෙ නැහැ. නමුත් මොකද කරන්නේ? මේක ඇතුලේ මනාප උපදවාගෙන මනාප උපදවාගෙන ඒක දිත් මොකද කරන්නේ? ඒ උපදින මනාපයක් හේතු අනුව සකස් වෙච්ච එකක්. ඒකත් ඕලාරික දෙයක් කියලා ඒකත් බහැර කරනවා. ඒක බහැර කර කර ඒ කියන්නේ අර විතර්ක වලට යන්න දෙන්නේ නෑ. දිගින් දිගට යන්න දෙන්නේ නැත්නම් ඒක නවත්ත ගන්න. නැත්තම් හිතන්න ගත්තොත් මොකද වෙන්නේ? නේද? ඉවරක් නෑ හිතන්න හිතන්න හිතන්න හිතන්න හිතන්න හිතන්න මොකද වෙන්නේ? හ්ම් සමහර අය ඉන්නවා තමන්ගේ ප්‍රියය ගැන හිතලා හිතලා හිතලා මේ ලෝකේ ඔක්කොම අමතක කරලා හිතලා හිතලා හිතලා හිතලා මොකද වෙලා තියෙන්නේ වෙන කිසි දෙයක් ගැන හිතන්න බෑ අන්තිමට පරිගණ්ඩ පවා එයාට කිට් වෙන අයගෙන් පරිගණ්ඩ පවා ලොකු මේ සමාජයේ ඉතා විරෝධී වැඩ කරන්න පටන් ගන්නවා. තමන්ගේ මුළු සංසාරික ජීවිතේම නැති වෙන විදිහට ජීවිතේ පවා නැති කර ගන්නවා ළඟට. නේද? මේ ජීවිතේට ඒ තරමට මේවා වැවෙනවා පිළිකා රෝගී වගේ. හරි. වැවෙනවා කියන්නේ එක උඩ එක වැටෙන්නේ. මේ මොකද්ද එක උඩ එක වැටෙනවා කියලා මම කියන්නේ ඇයි ඒ? මේ බලන්න අපේ සිතුවිලි වල ස්වභාවයක් තියෙනවා ඒවා එකතු වෙන ගතියක් තියෙනවා මේ දැන් යම් යම් කැමැත්තක් මට තිබුණා නම් අපිට මේ කැමැත්තේ අගේ එකයි කියලා ඔන්න එකේ හිතක් පහළ වුණා මට ඊළඟ සැරේ එකේ හිතක් පහළ වුණා ආය කැමැත්තක් ඇති වුණා දැන් මේ දෙකම හින්දා දෙකේ හිතක් පහළ වුණා ඊට වැඩි ප්‍රබල අර දෙකම එකතු වෙලා දෙකයි. දැන් බලන්න දැන් පළවෙනියෙන් එකයි ඊට පස්සේ එකයි දැන් දෙක ඊළඟ එක හැදෙන්නේ නෑ නෑ නෑ අර අන්න හරි ඒ තුනම එකතු වෙලා කියන්නේ 1යි 1යි 2යි එකතු වෙනවා 4යි නේද ඊට පස්සේ 4යි 2යි 6යි 7යි 8යි ඒ කියන්නේ මේක මහා වේගෙන් වේගෙන් වෙන අන්න ඒ වගේ එකතු වෙන ගතියක් මේ හිතේ තියෙනවා ඒ කියන්නේ අපි නැබුරු වුණොත් යම් අකුසලයකට මාත්‍රයකට මේ අකුසලයේ අපි වරගෙන ලොකු දුරක් යනවා හරියට නිකන් මහා විස බීජයක් ශරීරයට ගත කරනවා වේගෙන් පැතිරලා යනවා වගේ මේ හිතේ ඊටත් වැඩිය වේගෙන් මේ අකුසලේ පැතිරලා ගිහිල්ලා එක රැයක් ඇති එක පැයක් ඇති රැයක් නෙවෙයි එක පැයක් ඇති මේ ඇටැක් එකට මේ පහර දීමට මේ කේස් පහර දීම කොයි මොහොතද කියන්න බෑ ඒක මහා විශාල පිළිකාවක් විශාල රෝගයක් බවට පත් කරනවා ඒ පහර දීමට ලක් වෙච්ච කෙනා ඊළඟට ඉන්නේ කොහමද හේ බාලා ඉන්නේ ඇති වෙලා වගේ ඉන්නේ. හරිද? අර තිබ්බ ප්‍රසන්න ගතිය නැති වෙලා ගිහිල්ලා මොකද මේ? ප්‍රහාරයට ලක් වෙලා. හරිද? එහෙම ප්‍රහාරයට ලක් වෙච්ච දැකලා තියෙනව නේද? තරුණයා හදිස්සියෙම ගෙදර එනවා පුතාලා හැම නේද? ගෙදර එනවා අම්මා තාත්තා දැනගන්නවා මෙයාට අනිවාර්යයෙන්ම ඇටැක් එකක් කියලා. නේද? මොකද දැනගන්නේ කොහොමද? මේ වෙනදා වගේ සෙල්ලම් කරන්නේත් නැහැ. කතා කරන්නේත් නැහැ. බලාගත්තට බලාගෙන ඉන්නවා හුස්ම ඇදලා අතාරිනවා. නේද? හ්ම් පුළුවන් තරම් යන්න හදනවා ගෙදරින් එළියට. එතකොට දැනගන්නවා හරිය. නේද? ගොඩ ගැහිලා. ඉතින් මෙන්න මේක දැනගත්ත බෞද්ධ පින්වත් අය මොකද කරන්නේ? Tamanට අවශ්‍ය විදියට මේක අරගෙන යන්න තියෙන ඒවා නැතිකරන්න නැති ඒවා නේද? නැති ඒවා එන්න දෙන්නේ නැතුව වළක ගන්න පුළුවන්. මනස විකෘති වෙච්ච අය ඒ වගේ මහා දරුණු තත්ත්වයන් වලටපත් වෙලා නේද? ඊට පස්සේ ඒ ප්‍රිය අය නැති වෙලා පවා ඊට පස්සේ කර කියා ගන්න දෙයක් නැතුව ලොකු දුක් විඳින අය ඉන්නවද නැද්ද? අපේ සමාජයේ එහෙම මනස විකාර වෙච්ච ගානටම අනවශ්‍ය විදියට යමක් ගැන හිතලා ටිකක් වැඩිපුර ටිකක් අප්සෙට් වෙච්ච ටිකක් ටිකක් මානසික ආබාධයකට ලක් වුණා කියලා කියන්න පුළුවන් අය ඉන්නවා. එහෙම කෙනෙක් දැක්කොත් අපි කියන්නේ අපි කියන්නේ මොනවා කරන්න කියලාද මානසික ව්‍යාධියක් තියෙනවා කියලා දැක්කොත් තේරුණොත් කියන්නේ මොනවා කරන්න කොහේ යන්න කියලාද කොහේ ගිහින් ප්‍රතිකාර ගන්න කියලාද මානසික වෛද්‍යවරයෙක් ළඟට යන්න කියලා කියනවා හරි ඔන්න ඔතන තමයි මට මේ අල්ල ගන්න ඕන විතර තැන හරි ලෝකයේ බිහිවෙච්ච පළවෙනිම මානසික වෛද්‍යවරයා කවුද බුදුරජාණන් වහන්සේ ඒ වෛද්‍යවරයා විසින් තව බොහෝ වෛද්‍යවරු බිහි කරනු ලැබ ඇත. ඒ තමයි මහා සංඝරත්නය. නිකමටවත් බෞද්ධ අපිට මතක් වෙනවද මේ මානසික උවදුරක් තියෙන කෙනාව කල්යාණ මිත්‍රයෙකුට මේ යොමු කරන්න ඕනේ අය. කල්යාණ මිත්‍රයෙකුට යොමු කරන්න ඕනේ අය කියලා බෞද්ධ භාවනාවක් වර්ධනය කරන්න ඕනේ අය. මෙයාගේ චිත්ත ස්වභාවය තේරුම් අරගෙන කටයුතු කරන්නට පුළුවන් කෙනෙක් ළඟට යොමු කරලා ඒ අනුව සුවපත්භාවයකට පත් කරන්න ඕනේ කියලා බෞද්ධ අය ළඟ අඩුම ගානේ ඒකත් එක විසඳුමක් විදිහට හරි මම මේ මනෝ වෛද්‍ය විද්‍යාවේ තියෙන මනෝ විද්‍යාත්මක ස්වභාවය පහලට දානවා නෙවෙයි. එයින් ඊටා විශාල ප්‍රයෝජනයක් තියෙනවා. සමහර වෙලාවට ටිකක් දරුණු තත්ත්වයන් නැති වෙනකොට බෙහෙත් වලින් පාලනය කරන ස්වභාවයන් පවා තියෙනවා. ඒවා ඊටාම ගෞරවණීයව අපි එක ගන්න අතරේ ඇයි අපි ළඟ තියෙන ක්‍රමවේද අපි මූලිකවවත් අඩුම ගානේ පාවිච්චි කරන්නේ නැත්තේ ඇයි? ඒ කියන්නේ සමාජයේ මනස निराවුල් කිරීම සඳහා වැඩපිළිවෙලක් ධර්මයේ තුල තියෙනවාය කියන එක ගැන තියෙන කතිකාවත අඩුයි. නේද? මේ කතාව එතන තියෙනවා. දැන් මනස නිරවුල් කරන්න මේ මානසික ව්‍යාධියක් ඇති වුනහම දැන් අපි හේතුව කිව්වා මානසික ව්‍යාධිය ඇති වෙච්ච හේතුව කිව්වා නේද මොකද මේ උනේ චක්කු විඤ්ඤාය රූප විශේෂෙහි මනාපිපදුනහම ඒවට අඬරියා සෝත විඤ්ඤාය ශබ්ද විශේෂෙහි මනාපිපදුනහම ඒවා නැවත නැවත මනාපය හොඳයි හොඳයි හොඳයි කියලා අරගෙන මේක ඔළුගේ දිවි කාරණකම් හේතුව දේශනා කරපු තැන නැති කිරීමක් තියනවද නැද්ද එහෙනම් ඒක අනිත් පැත්තට මෙනෙහි කිරීම කරවන්න ඕනේ අනිත් පැත්තට මෙනෙහි කර එයාගේ ඒ විස්තරය කොහොමද එයා මෙනෙහි කරලා තියෙන්නේ කියලා බලලා ඒක අනිත් පැත්තට මෙනෙහි කරන්න ඕනේ. එතකොට මනෝ වෛද්‍ය විද්‍යාවේ තියෙන කවුන්සිලින් කියලා තියෙන්නේ ඒකම තමයි. හුඟක් අය සමහර මට සමහර වෛද්‍යවරු හම්බෙලා තිනවා හම්බුනේ කවුන්සිලින් කියන්නේ සම්පූර්ණයෙන්ම ධර්මයේම තමයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල ඊටාම ඉහළ මනෝචිකිත්සාව තියෙනවා. ඉතින් ඒක අපි සමාජයේ මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය වගේ හදාරලා තමන් ඒක තුල ඔය මම දැන් කතා කරා වගේ ලොකු හේතු සකස් වෙච්ච හැටි තියෙනවා මේක අපි වරද්ද ගන්න හැටි බලන්න මේ සමහර දේවල් හින්දා මාව ගිනි අර ගන්න කාලය එනකොට හරි අමාරුයි තමන්ට තමන්ව පාලනය කරන්න. හ්ම්. එතකොට ඒ සිහිය උපදින්නෙම නෑ. වටිනා අවස්ථාවල් පවා අපිට මේ ජීවිතයේ බොහෝ දේවල් ලැබිච්ච දුර්ලභ මනස ජීවිතේ විනාශ වෙනවා ඒ එක දෙයක් ගැන අපේ පින්වත්නි නැවත නැවත මෙනෙහි කිරීමෙන් සිද්ධ වෙන తත්වය තමයි අපි දන්නවා හොඳටම බලන්න බුද්ධ දේශනාවේ තියෙන මේ වටිනාකම කොච්චරක්ද කියලා හැම අකුසලයක් එක්කම උපදින චෛතසික ධර්ම හතරක් තියෙනවා කියලා දේශනාවේ සඳහන් වෙනවා. ඒ හතරෙන් පළවෙනි එක මෝහය. මෝහය කියන්නේ ඇත්ත වැහෙනවා කියන එකයි. ඇත්ත වැහෙනවා කියන එකයි. මම අහනවා මේ පින්වන්ත අයගෙන් අපි කෙනෙකුට බැඳෙන්න පටන් ගන්නතර පස්සේ ටික ටික ටික ටික බැඳීම් වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න එයාගේ අඩුපාඩු ටික ඔක්කොම වැහෙනවද නැද්ද? මේ අනිත් අය එකතු වෙලා පොර කකා අඩුපාඩු ටික කියන ඇත්තටම අඩුපාඩු ගොඩක් තියෙනවා. අර ගෙදර ඉන්න ඔක්කොම එකතු වෙලා පොර කකා කියද්දි මෙයා විතර පිස්සුද එහෙම කොහොමද ඔයාලට විතරක් තේරෙන්නේ නැහැ. මෙයා විතරයි මෙහෙම ඉන්නේ ලෝකෙම ඉන්න හොඳ කෙනා ඒ මොකද ආම වෙහිලා <laughs> හැබැයි හොරෙන් අවධානය යොමු කරන්න ඕන එකක් කියන්නද මම? දැන් එහෙම වැහිලා හිටියානේ. වැහිඳලා හරි බැඳීම් අඩුවේ යන කාලයක් යනවා නේද? එතකොට අර අඩුපාඩු පේන්න ගන්නවා නේද? එතකොට මොකද කරන්නේ? එතකොට කියන්නේ අනිත දැන් ලැජ්ජයි. අර කට්ටිය කියපු කතාව ඇත්ත තමයි කියලා දන්නවා කියන්නේ. ඉතින් ඇයි අපි මේ ඇත්ත <laughs> දකින්නේ නැත්තේ? නේද? ඒක තමයි ඇත්තම ඇත්ත. අන්න එහෙනම් භයානක දෙයක් වෙනවා අපිට ඇත්ත වැහෙන ස්වභාවයකට පත් වෙනවා යම් තැනක බැඳීම් වැඩි වුණොත් එහෙම. ඇත්ත වැහෙනවා. හ්ම්. ඇත්ත වැහිලා යනවා. ඇත්ත නැත්තටම නැති වෙලා යනවා. එහෙනම් මේ අකුසලයේ කියන එක හරිම භයානකයි. මේකේ එහෙමනම් ඉන්න ඒ ටික හොඳට පැහැදීමක් කරලා දෙන්න පුළුවන් නම් කියනකොට දැන් මේ වෙනකොට තියෙන්නේ ඇත්ත වෙච්ච ස්වභාවයක් කියලා ගුරුවරයා විසින් ඒක දැනගෙන ක්‍රමානුකූලව චර්යාත්මක රටාවකින් මේ තනත්තාව නැවත වාරයක් ක්‍රමානුකූලව තිබ්බ ප්‍රකෘති தත්ත්වයට අරගන්න ලොකු කාලයක් යන්නේ නෑ ලොකු කාලයක් යන්නේ නෑ බෞද්ධ ධර්මයට අනුව සමහර දේවල් ගැන පොඩි මෙනෙහි කිරීමකින් පවා සමහර අයගේ ජීවිත උඩියටිකු වෙලා සම්පූර්ණ චින්තනය වෙනස් වෙලා ලොකු වෙනසකට භාජනය වෙනවා එතකොට මේ වෙනසකට භාජනය වීම මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය ආදී තියෙන ඒ ක්‍රමවේද ඇහැට රූපයක් දැක මනාපයක් අමනාපයක් එන්නේ නැති වෙන්නේ ඒක ඕලාරිකයි සංකතයි පටිසම්පන්නයි කියලා අපි මේක ගොඩක් කතා කරන්නේ දවස් හතරේ. එතකොට මේ කතා කරපු දේවල් පිළිබඳව නිවැරදි, ඊටා නිවැරදි අදහස් මේක තුල මේ මානසික විප්ලවයක් ඇති කරන්න පුළුවන් අතුලාන්ත මානසික පිරිසිදුභාවයක් ඇති කරන්න පුළුවන් ධර්ම ක්‍රමවේද ක්‍රමවේද එක එක භාවනාවල තියෙනවා හරි එක එක භාවනා ක්‍රමවල තියෙනවා. ඒ වගේ වටින එකක් තමයි අපි ඊළඟ සතියේදීත් අපි සූත්‍ර ධර්මය සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. විතක්ක සංතාන සූත්‍රය පිළිබඳව. ඒ මොකද මේවා මේ දින ටිකේ අපි සාකච්ඡා කරන්නේ මේ තියෙන මානසික අපි කෙලෙස් වලින් අයින් වෙන්න අපිට ලැබිලා තියෙන ලාභය. නේද? මේ පිළිබඳ කතිකාවතක් සමාජය තුළ හැදෙන්න ඕනේ. තමන්ගේ ජීවිතය සකස් කරගන්න අවශ්‍ය කරන මානසික විශාල පුහුණුවක් කරන ක්‍රම වගේක් බොහෝ ක්‍රම වර්ගයක්. එක එක එක එක ක්‍රම එක එක අවස්ථාවට භාවිතා කරන්න පුළුවන් ඊටා වටින මානසික සුවපත්භාවයට පත් කරන ක්‍රමවේද ධර්මයේ තුල හැම සූත්‍රයක් ගානෙම තියෙනවා. නැති එකක් නැහැ. හැම සූත්‍රයක් ගානම තියෙනවා. කෝ අපි ඒකවලද හොයන්නේ? මෙන්න මේ කතාව සමාජයේ කතිකාතා කතිකාවතක් බවට පත්විය යුතුයි කියන එකයි මම මේ කියන්න උත්සාහ කරන්නේ. හරිද? කොහොමද ඒක කතිකාවතක් බවට පත් වෙන්නේ? හැමදාම කියන ටික තමයි ඉතින් කියන්න තියෙන්නේ. නමුත් මේක කියලා කියලා කියලා කියලා කියලා කොහොම හරි කරවන්න ඕනේ. ඒකයි මේ හැමදාම කියන්නේ. කොහොමද මේ කතිකාවත ගොඩනගන්නේ? හම්බෙන හම්බෙන හැටි කියනවා. හම්බෙන හම්බෙන හැටි කියනවා. මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි දන්නවද කියලා. ඒකද සාර්ථක ක්‍රමය. කතිකාවත හදන්නේ කීමෙන් නෙවෙයි. කතිකාවත කීමෙන් හදන්න බෑ අපේ පින්නත්. ඒ පුළුවන් යම් ප්‍රමාණයකට විතරයි. ඒක පිළිබඳ ස්ථිර නෑ කෙනෙක්. මේ කතිකාවත හැදෙන්නේ භාවිතයෙන්. හරිද? භාවිතයෙන් කොහොමද මේ කතිකාවත හැදෙන්නේ? හොඳට මේ අයගේ වචන වලින් කියනවා නම් හොඳට gedara අම්මා කෙනෙක් ඉන්නවා හොඳට පිස්සු නටලා ඉන්නේ. ඒ කියන්නේ ඒ කියන්නේ දැන් තරහ යනවා, බඩු පොලේ ගහනවා අර අනිත් අයට බයිනවා එක එක ඒවා gedara ගත්තාම පිළිවෙලක් නැහැ අර අපි හිතමු එහෙම කෙනෙක් ඉන්නවා කියලා gedara ඒක නිසා මේ gedara ඒ ස්වාමි පුරුෂයාටත් කරදරයි දරුවන්ටත් කරදරයි මේක තරහ යනවා අඩි පොලේ ගහනවා හැම වෙලේම කෑ ගහනවා ඒ වගේ නිකන් කෝලම් ටිකක් වැඩි අය ඉන්නවනේ නේද වැඩි දෙන්නේද දන්නේ නේද එහෙම ඉන්නවා එතකොට එහෙම කෙනෙකුට මේ ධර්මයේ ශ්‍රවණය වෙලා හරිද? අපි හිතමු මගේ ඒ වගේ ලක්ෂණ තියෙනවා කියලා හිතන්නකෝ. තමන්ගේ තියෙන මහාන් තත්ත්වකම් තියෙනවා. කවුරුත් කියන දේ අහන්න බෑ කියලා හිතෙන ගති තියෙනවා. හරිද? නිහතමානී නැති ගති තියෙනවා. ඒවා හොයාගන්න ඕනේ. හරිද? ඒවා හින්දා මගේ පවුලේ අයට කරදරයි ඔය කිව්වට. දරදඩු ගති ඒ වගේ දේවල් තියෙනවා කියලා හිතන්න මට මම දන්නවා මගේ පවුලේ අයට කරදරයි කියලා. ඉස්සෙල්ලාම අපි මේ කතාවත් හදන්න ඕන කොහෙද? ගෙදර. දැන් අද ඇහුණනේ බණ. ආ මෙයා බණකට ගියා බෞද්ධ නාලිකාවේ කියලා හොඳයි දැනගන්නවා. නැත්තම් අද මේ ඇහෙන බණේ හරිද අද අද මෙයා බණ අහනවා පෞලි කට්ටිය දැක්කා. අදනේ මම බණක් ඇහුවේ කියලා හරි වුණා දැන් බණක් අහනවා දැක්කා. ඊට පස්සේ දැන් මේ කාරණා ටික දැනගත්ත කෙනා කල්පනා කරනවා එහෙනම් මම මගේ හිතත් එක්ක නේද හිත යන්නම් වාලේ යන්න දෙන්න ඕනේ නෑ හිත සකස් කරන ක්‍රමවේද තියෙනවා. ඉතින් විතක්ක සංතාන සූත්‍රය නැත්නම් මේ වගේ ඉන්දිය භාවනා සූත්‍රය තව මොන හරි හොයාගෙන මේ ගවේෂණය කරලා කල්යාණ මිත්‍රව හම්බෙලා මොකද කරන්නේ කොහොම හරි කරලා තමන්ගේ තිබ්බ ලොකුම අඩුපාඩුව සකස් කරගෙන gedara සාන්ත වෙන්න පටන් ගන්නවා. හරි දැන් gedara ඉන්නවා පුතු දෙන්නේ. පුතු දෙන්න කොහේ හරි ගමනක් ගිහින් එනවා මෙන්න මෙහෙම කතා වෙනවා. මේ අම්මා හරි හොඳ වෙලා නේද? නේද? අම්මා මාරයි. දැන් වෙනද වගේ තරහ යන්නේ නැහැ. සාන්ත වෙලා. හා. ඒ දෙන්න එකතු වෙලා මොකද්ද මේ කතා කරේ? කතිකාවතක්. නේද? ඒ දෙන්න එකතු වෙලා ඊළඟට තාත්තා හම්බුනහම මොකද කියන්නේ? තාත්තා දන්නවද? අම්මට දැන් තරහ යන්නේ නැහැ. එහෙනම් මේ gedර බෞද්ධ ධර්මය තුලින් හික්මුණා කියලා කෙනෙක් තුල නේද? පිරිසක් තුල කතිකාවතක් ගොඩනැගිලා. හ්ම් ධර්මය මෙයා භාවනා කරන්න කියලා පස්සේ පුදුම හොදක් වෙලා තියෙනවා. දැන් සමහර අය හදන කතිකාවත කොහොම එකක්ද? දවස් 10ක් විතර භාවනා කරන්න යනවා ගිහින් ආවට පස්සේ මේ සිබ්බට වැඩිය ගොඩක් වැඩි වෙලා එතකොට ඒක අනිත් පැත්තට කතිකාවත මං හදලා තියෙන්නේ. එහෙනම් මේ කතිකාවත අපේ තුල ගොඩනැගුණද ඊට පස්සේ කරන්න ඕනේ ඒ වගේ ඒ පෞලේ අයට ඒක බෝ වෙන ගතියක් තියෙනවා. පෞලේ අය ඒ ඒ ඒ ඒ අනුව සකස් වෙන ලක්ෂණ තියෙනවා. ඒක වටින කෙනෙක් ගෙදරක හෝ විහාරස්ථානයක හෝ කොතනක හෝ යම් කිසි වටින පුද්ගලයෙක් තමන්ගේ ඒ වටිනකම ආරක්ෂා කරගෙන ධර්මානුකූල හික්මීමකින් කටයුතු කරනකොට ඒක දකින අනිත් අය තුල කතිකාවතක් ඇති වෙනවා විතර නෙවෙයි ඒ අයත් එවැනි தත්වෙට පෙරඹිලා කටයුතු කරන්න පටන් ගන්නවා. ඒ පටන් ගන්නකොට ගමේ කතිකාවතක් ඇති වෙනවා. මොකද්ද? අර පවුලේ අය මාරයිනේ නේද ඈ පවුලේ අය මහා පුදුමයිනේ පවුලේ අය වෙනස් වෙලා ඒ කට්ටිය දැන් වෙනදා වගේ නෙවෙයි ඒ කට්ටිය තරහ යන්නේ නැහැ කියලානේ ගමේ නේද මේ විදිහට අපේ පින්නත් නේ හැම තැනකම හැම තැනකම හැම කෙනෙක්ම ධර්මානුකූල හැසිරීමකට ගියොත් මොකද වෙන්නේ නේද කතිකාවතක් ඇති වෙනවා මේ මනස නිරවුල් කරන වැඩ පිළිවෙලක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙනවා කියන එක සමාජගත වෙන්න ඕනේ. දැනට සමාජගත වෙලා තියෙන්නේ මොනවාද? විභාගයට ඉස්සෙල්ලා බෝධි පූජා තැබීම නේද ධර්මය නේද අපි බුද්ධ ධර්මයෙන් ලබාගෙන තියෙන දායාද තමයි බෝධි පූජා කියන්නේ බෝධියක් තියෙනවානේ ආශිර්වාද ගන්න විභාග වලට නේද ගේකට ගේ යදිනකොට පිරිත් කියලා ආශිර්වාදයක් ගන්න නේද සෙත් පිරිත් තියෙනවානේ ඊළඟට මහ පිරිත් තියෙනවානේ නේද මැරිච්ච අයට පින් පමුණවන්න දාන දෙන්න පුළුවන්කමක් දාන දීලා පින් දෙන්න පුළුවන් ලොකු ආනිසංසයක් ලබන්න පුළුවන් සංඝ මහා සංඝරත්නය කියන්නේ. ඒ කියන්නේ මහා සංඝරත්නය මොකටද? ඇතුලෙන් අහන්න. මොකද්ද තියෙන සංකල්පය? මොකද්ද තියෙන සංකල්පය? මහා සංඝරත්නය මොකටද? ඔය කියන්නේ නේද? කියනවා අපූර්වට. අපි කියනවා අපි කිව්වොත් කෙනෙකුට යන්න බෑ දායක සභාවට. ගිහිල්ලා බෑනේ. ගිහින් බෑනේ. දායක සභාව නොගිහින් බෑනේ. ඇයි ඒ? මරණාධාර සමිතියේ මරණාධාර සමිතියට නොගිහිල්ලා බෑනේ. තුන් සැරයක් ගිය නැත්නම් අයින් කරනවා. අයින් කරලා බෑනේ. ඇයි? මරණාධාර සමිතියට ගිහිල්ලා බැරි මැරුණාම නේද? උපකාර කරන්න කවුරුත් නැහැනේ කියලා. එතකොට පන්සලේ දායක සභාවට නොගිහිල්ලා බෑනේ. ඇයි? ආම්දුරංගෙන් බණ ටිකක් අහගෙන ධර්මාබෝධ කරගන්න අවස්ථාවක් නැති වෙනවනේ. නේද? ඒකද තියෙන කතිකාවත. නෑ දානේ පාංශකූලයේ දීගන්තයන් හුඟ අය කියන හැම තැනම කතා වෙන මං අහගෙන පාංශකූල ටිකක් දෙන්නවක්වත් ඉන්න පන්සලක් තියෙන්න එපා. ඕන්න බෞද්ධයා බෞද්ධයා බෞද්ධයා විසින්ම සිද්ධ කරගෙන තියෙන ව්‍යසනයේ තරම. හරිද? එහෙනම් බෞද්ධ කතිකාවත් හැදෙන්න ඕනේ එතෙන්ට නෙවෙයි. එතෙන්ට නෙවෙයි මේ ඉන්ද්‍රිය භාවනාව වගේ සූත්‍රයක් සාකච්ඡා කරපු සතිය දැඩි අදිෂ්ඨානයක් අපි ඇති කරගත්තේ වෙනවා අපි මේක වැරද්දුවේ. අපි මේක විනාශ කරේ. හරිද? අපි කියනවා ඒකට මොකද මොනුරුමයේද? ජාතික උරුමය කියලා. මම දැන් මේ මේ දවස්වල ඔකට පහර ගහන්නේ මේක ජාතික උරුමය කරපු එක වැරදි කියන එක නෙවෙයි. ඒක ලොකු දෙයක්. ඒක මහා දෙයක්. හැබැයි එතනින් නැවතිලා බෑ. ධර්මයේ ජාතික උරුමය කරගන්න ධර්මයේ ජාතික උරුමය කරගත්තා නම් ඒක තුල අපේ ලාංකිකයෝ තුල කතිකාවතක් හැදෙන්න ඕනේ ලොකු කතිකාවතක් හැදෙන්න ඕනේ ධර්මයේ තියෙන්නේ හිත සකස් කරගන්නය. ඒකේ ප්‍රධාන අරමුණ ඒකය. හිත සකස් කරගන්න නැතුව බෝධි පූජා තිබ්බත් වැඩක් නැත. හිත සකස් කරගන්න නැතුව පිරිත් ධර්මයේ ශ්‍රවණය කරලා කිසිම ඵලක් නැත. ඇයි චේතනාවයි කර්මය වෙන්නේ? එහෙනම් එතන චේතනාවක් නැහැ. බෝධි පූජාවේ තෙල් මල් අරගෙන ගිහලා මේකේ මහා කෝලම් කරලා රටේ නැතිව කරලා එනවා. හැබැයි සීලයක් සමාදන් වෙන්නේ නැහැ. ඒ බෝධි පූජාව කරන ගමන් පටස් පටස් කාලා අර හැන්දෑවෙන්නේ නේද? මధుරව මරනවා. හරිද? ඇත්තම මధుරව මරන ගමන් පන්සල් සමාදන් වෙන්නේ නැහැ මම දැකලා තියෙනවා. අපි ගිහිල්ලා නේද? අපි ගිහිල්ලා බණකට සමහර වෙලාවට බණ අහමින් ඉන්න ගම එහෙනම් සිල් සමාදන් වෙන ගම සිල් සමාදන් වෙන ගමම විදලා දානවා. ඒක මොකද මේකේ තියෙන මානසික ස්වභාවය මානසිකව ඇති කරගත හැකි මහා වටිනාකම් තියෙන දෙයක් කියලා කට්ටියට බොහෝ වශයෙන්ම අමතක වෙලා යනවා. ඉතින් ඒකෙන්ද දැන් එහෙනම් කතිකාවත හදන්න ලෑස්ති වෙන එක ඒක තමයි බුදුහාමුදුරුවන්ට කරන මට මේ ධර්මය ලබා දුන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේට මට කළ හැකි ඉහළම මෙහෙය. ඉහළම මෙහෙය තමයි මම නිවැරදි භාවිතයෙන් යුක්තව කටයුතු කරලා සමාජ කතිකාවතක් සකස් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ සම්පූර්ණ කෙනෙක්ව උඩු යටි කුරු කරන නේද කෙනෙක්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනසකට භාවිතා වෙන මහා නර්ග වස්තුවක් කියන එක අන්න ඒක අපේ සමාජගත වෙන දවසක අපිට කියන්න පුළුවන් ඒ අනුව කටයුතු කරන පිරිස් ඉන්න කාලෙක ඉන්න වෙලාවක අපිට කියන්න පුළුවන් රට නේද ජාතික උරුමයක් නෙවෙයි ත්‍රිපිටකයේ ජාතික උරුමයක් නෙවෙයි ධර්මයේ ජාතික උරුමයක් කරගත්තාය කියලා සතුට වෙන්න පුළුවන්කම තියෙනවා. එදාට නම් හැබැයි රටේ දියුණුව කොච්චරද කියලා කියන්න බෑ. ඇයි? හොරකම් කරන තැනක් නෑ. වංචා කරන තැනක් නෑ. අකාර්යක්ෂම තැනක් නෑ. නේද? හැම තැනක්ම ඊටාම යහපත් තත්යකට පත් වෙලා තියෙන ස්වභාවයක් ආනකොට දියුණුව කියන එක ආය කෙටියෙන් අවසාන වශයෙන් මතක් කරනවා නම් යම් කිසි පුද්ගලයෙක් ධර්මයේ තුල පෝෂණය වෙනකොට ඒ පුද්ගලයා අනිවාර්යෙන් පරිහානියක් නෙවෙයි දියුණුවක්මයි වෙන්නේ. ඒ පුද්ගලයා නිසා යම් ගයක්, යම් gedarak, යම් පවුලක් ධර්මයේ තුලින් පෝෂණය වෙනකොට ඒ පවුල දියුණුවටපත් වෙනවා. ඒ පවුල පවුල් පිටින් තියෙන ගමක් ධර්මයෙන් පෝෂණය වෙනකොට ඒ ගම දියුණුවටපත් වෙනවා විතරක් නෙවෙයි. මොකද වෙන්නේ? රටක් එහෙමනම් ඒ රට පරිහානියක් නැතුව දියුණුවටපත් වෙනවා. ඉතින් එහෙනම් රට දියුණු කරන්න අපිට කතිකාවතක් සකස් කරගත යුතු තියෙනවා මේ ධර්මයේ භාවිතා කරන්න ඕනෑය ධර්මයේ භාවිතා කරන්න ඕනෑය කියන කතිකාවත සකස් කරගන්න ඕනේ. ඉතින් වටිනා සූත්‍ර ධර්මයක් මේ සතියේ සාකච්ඡා කරේ මේ වගේ සාකච්ඡා කරලා අපි මේ වගේ එහි තියෙන වටිනාකම් දැනලා ඒක සමාජ කතිකාවතක් බවට පත් කිරීමේ සම්පූර්ණ වගකීම තමන් තුළට ඇති කරගෙන මේ ජීවිතයත් සාර්ථක කරගෙන සසර සුවපත් කරගෙන මගේ භාවිතයෙන් අන් අයවත් ශ්‍රද්ධාවට පමුණුවලා අන් අයටත් යමක් සිද්ධ කරන්න අවශ්‍ය මාර්ගය සකස් කරලා දීලා අවසාන වශයෙන් මමත් උතුම් නිවනින් සැනසෙනවා කියලා අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගමු